ධර්මානු ශාසනාව සුපින්බතුනි අද ධර්මානු ශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කිරුළපන ශ්‍රී පූර්වාරාමය නාරහෙම්පිට ශ්‍රී અભයාරාමයේ ඇතුළු විහාරගණී අධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය ලේකාධිකාරී උපාධ්‍යාය පූජ්‍ය පද්මේරී ශ්‍රී විමල ඥානාවිධාන කොළඹ නවකෝරළේ හා නවතොටමුණේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාව මාතෘකාවී ඇත්තේ අංගුත්තර නිකායේ දුක නිපාතේ ဒုတိ ය පඤ්ඤාසකේ හත්වන සුඛ වර්ගයේ පළමු සූත්‍රය ඇසුරෙන් ගිහි සුවය හා පැවිදි සුවය පිළිබඳවයි.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 බොහොම කෙටි සූත්‍රයක් වුණත් එහි වැදගත් ගැඹුරු අදහසක් ප්‍රකාශ වෙන ධර්ම කොටසයක්. එන් කියවෙන්නේ දේමානි වික්ඛවේ සුඛානි. මහණෙනි සැප දෙකක් තිබේ. කතමානි දේ ඒ සැප දෙක කුමක්ද? ගිහි සුඛන්ත පබ්බජ්ජා සුඛන්ත. ගිහි සැපය හා පැවිදි සැපය. මේ සැප දෙක තමයි ජන්හ සදාහරලා සඳහන් කරනවා ඊත දග්ගං වික්කවේ ඉමේ සංදීන්නම් සුඛානං ලදිදම් පබ්බජ්ජා සුඛන්ති මේ සුඛ දෙක මේ සැප දෙක අතුරෙන් යම් පැවිසුවක් වේ නම් එය අග්‍ර බවයි බුදුන් වහන්සේ දේශනා කර වදාළි. අපි අද මේ පිළිබඳව අප ලැබී ඇති කාල සීමාව අනුව ධර්මානුකූලව කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ගිහි පින්නතුන් විඳින සැපය තමයි ගිහි සැපය කියලා සඳහන් කරන්නේ. ගිහි පින්නතුන් විශේෂයෙන් තමන්ගේ ජීවිතය පවත්වා යද්දී විවිධ සැප වර්ග සඳහා උත්සාහවන්ත වෙනවා. විශේෂයෙන් තමන්ගේ ජීවනය පවත්වා ගැනීමට රැකියා ව්‍යාපාර කර්මාන්තාදී පවත්වා ගනිමින් යමක් හරි අම්බ කරලා එමගින් තමන්ගේ ජීවිතය සතුටුදායක කරගන්නට මහන්සි ගන්නවා. තමන්ට අවශ්‍ය ආහාර පාන සඳහා වූ විදව සපයා ගන්නවා. ඒ වගේම තමන්ගේ ගෙදර දොර කටයුතු ගෙදර නඩත්තුව සඳහා කටයුතු කරන තමන්ගේ අමුදරුවන් වෙනුවෙන් ඒ සියල්ල වෙනුවෙන් එය ජීවිතයේ තියෙන සැප හැටි සලකනු ලබනවා. ඒවා බොහෝ විට පෘථග්ජනයන් තමයි බොහෝ දෙනා පෘථග්ජනයන්ගේ ඒ ගී ජීවිතය බොහෝ විට කාමභෝගී ජීවිතයක්. ඒ නිසා ඒ කාම සංතරපණය කරගන්න. තමන්ගේ ඇස කන දිව නාසය සිරුර කියන ඒ පංචද්වාරයන්ගෙන් ලැබෙනා වූ ඒ අරමුණු සාක්ෂාත් කරන විතු කරගන්න සපදාය කරගන්න තමයි ගිහියා උපයන්නේ සපයන්නේ. එතකොට එයා ගිහියා යමක් උපයාස උපයාගෙන තමන්ට ඕනෑ එපාකම් ඉටු කර ගන්නවා. තමන්ට ඇඳුම් පැළඳුම් ලබා ගන්නවා. තමන්ට ආහාර පාන ලබා ගන්නවා. තමන්ට ගෙවල් දොරවල් හදා ගන්නවා. තමන්ගේ ජීවිතය හොඳින් සපයා ගන්න අවශ්‍ය ක්‍රියාකාරකම් දෙදෙනවා. මේ හැම එකක්ම එක්තරා විදියකින් යම්කිසි කාම කාමාවචර නැත්නම් කාමයේ මුල් කරගත්ත ආස්වාදය සඳහා කරගන්නන කටයුත්තක් ඒ නිසා එය එම ගිහි සැපය ඊතරම් උසස් කොට දකින්නේ අපේ ලෞතර ආශ්‍රාන්තයාගේ බුදුරජාන් වහන්සේ උන්වහන්සේ පෙන්වන්නේ අග්‍ර වූ සැපය නම් හේතු අග්ගම්බික්කවේ අග්‍ර වූ සැපේ නම් කුමක්ද? පැවිදි සැපේයි. මේ ගිහි ලෝ අතහැරලා, ගිහි ජීවිත අතහැරලා අබිනිෂ්ක්‍මණය කරලා පැවිදි වෙලා ඉන්න පැවිද්දාගේ සැපය තමයි වඩා උතුම් වන්නේ කියලා බුදුන් වහන්සේ පෙන්වා වදාළා. අපි දන්නවා පැවිද්දාගේ ජීවිත ගත වෙන්නේ කොහොමද? පැවිද්දා නැත්තම් පැවිදි භික්ෂුන් වහන්සේ සමන් වහන්සේගේ ජීවිතය ගත කරන්නේ බුදුන් වහන්සේ විසින් අනුදනවදාල ශික්ෂා ප්‍රඥප්ති අනුගමනය කරමින් සාමණේර නමක් නම් සාමණේර සීලය උපසම්පදා භික්ෂුන් වහන්සේ උපසම්පදා සීලය මෙය ආරක්ෂා කරගැනීම සීලය රැකගැනීමෙන් තමන්ගේ අභිමතාර්ථය පැවිදීමේ අභිමතාර්ථ කරගන්නට උත්සාහවන්ත වෙනවා ඔබත් අපත් දන්නවා පැවිදි වන්නා පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය මේ කියවෙන්නේ සසර තියෙන සියලු දුක් නැති කරලා නිවන සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගෙන තමයි පැවිද්දා කටයුතු කරන්නේ. ඒ අනුව ඒ සඳහා උත්සාහවන්ත වීම. යම්කිසි ආචාර්යවරයෙක්ගාට ගිහිල්ලා තමන්ගේ චරිතය ගැලපෙන කර්මස්ථානයක් ලබාගෙන විවේක ස්ථානයක ඉඳගෙන ඒ තමන් ලැබුණු උපදෙස් අනුව භාවනා කිරීමෙන් ඒ භාවනා දිනු කර ගැනීමෙන් ඒ ලබාගත හැකි වූ යම් යම් අවස්ථාවන් ධ්‍යාන වේවා මාර්ගඵල වේවා ලබා ගැනීම තමයි පැවිද්දාගේ ජීවිතයේ අරමුණ පැවිද්දා ගිහිගේ අතහැර ආපු නිසා ගිහිගේ පවතින ප්‍රශ්න කිසිවක් නැහැ. ඔබ අසා ඇති දන්නවා සම්බාධෝයන් ගරාවාසු. ගිහිගය ගිහිගේ වාසය කිරීම සම්බාධ සහිතයි. අභෝකාසෝ පබ්බජ්ජා පැවිදි පැවිද්ද අහස වගේ නිදහස්. මේන් පැවසෙන්නේ අපට ගිහියා තමන්ගේ ජීවිතයේදී නොඑක් කම්කටොළු භාජනය වෙනවා. යමක් උපයාස උපයා ගන්න ගියත් තමන්ගේ ජීවිතයේ අනුකුත් කාරණාවල් දිනුනත් සමහරට තමන්ට ප්‍රිය වූ දේවල් නොලැබී යාම තමන්ගේ හිතවතුන් තමන් සමග විරසක වීම සමහරටක හිත මිතුරන් පමණක් නෙවෙයි තමන්ගේ භාර්යාව වුණත් සමහර විටක විශේෂක වුණොත් මහත් දුක්කටපත් වෙනවා. කොහොම බැලුවත් ගිහි ජීවිතයේ සැපයක් යයි අප හිතාන නම් කෙනෙක් කටයුතු කළත් එය කොයි මොහොතක හෝ වෙනස් වෙලා දුකකටපත් වෙන නිසා ඒ නිසා ඒ පුද්ගලයාට තමන්ගේ ජීවිතයේ කිසියම් දිනුවක් ලබා ගන්න ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කර ගන්නට ලැබෙන අවස්ථා අඩු වෙලා අන්න ඒ කාර්යය නිසා අපට පැහැදිලි වෙනවා ගිහි ජීවිතය ගිහි සැප යම් යම් සැප අපේක්ෂා කරත් එය මහත් සම්බාධේවත් කරදර සහිත වූ එකක් කියන කාරණේ අපට පැහැදිලි වෙනවා. එතකොට ඒ නිසා තමයි ගිහිගේ ඉඳගෙන කිසියම් තමන්ගේ සසර සසර දුක් නිතර කරන්නට අවශ්‍ය වූ ක්‍රියා මාර්ගයන් ගන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. නිතරම තියෙන්නේ තමන්ගේ හා තමන්ගේ අමුදරුවන්ගේ කටයුතු වලට විස මහන්සි වීම. ඒ නිසා තමන්ටයි කිසියම් දෙයක් කරගන්න නම් දිහිකද පුළුවන් කමක් නැහැ. අපි යමක් කරගන්න අවශ්‍ය නම් කල යුත්තේ අපි දීගේ ඉවත් වෙන කියන එක පැහැදිලි කරුණක්. ඉතින් මේ ධර්මදේශන බලාපොරොත්තු වෙන්නේ නැහැ ගොඩක් දුරට ගීසත පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් පැවිදි සැපේ මුල් කරගෙන පැවිදිදා පිළිබඳව වික්ෂුන් වහන්සේ පිළිබඳව නැත්නම් තවදුරටත් මහා සංඝරත්නය පිළිබඳව අපි අපගේ දැනුම දිනු කරගැනීමෙන් අපේ ඒ මහා සංඝරත්නය පවත්තා වූ ආකල්ප වර්ධනය කරගෙන අපේ ශ්‍රද්ධාව දිනු කරගන්නටයි මේ ධර්ම දේශනාවෙන් ඔබට මහා කරුණ කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ. අභෝකාසව පබ්බජ්ජා පැවිද්ද ආසව කියන. අහස නිදහස්. ඒ නිදහස් අහසේ පියාඹන කුරුල්ලෙක් වගේ තමයි භික්ෂුන් වහන්සේ සලකුණු ලබන්නේ. කුරුල්ලා පියාඹනකොට මොකවත් ගෙන යන්නේ නැහැ. ඔහුගේ පියාපත් බරිත උරු බරක් වශයෙන් තියෙන්නේ. කිරික සපත්ත භාරෝ කියලා. පියාපත් පමණයි කුරුල්ලාට තිබෙන එකම බර. ඒ වගේම භික්ෂුන් වහන්සේටත් බරක් නැහැ. උන්වහන්සේට තියෙන්නේ මේ තුන් සිවුර පාත්‍රය මේ පාත්‍ර සහ සිවුරු පමණයි. එතකොට උන්වහන්සේ පාත්‍රය විතරයි බලක් වශයෙන් ගෙනියන්න තියෙන්නේ. නිසා උන්වහන්සේතර සපත්ත භාරෝ කියන කාරණයට අදාළ වෙනවා. එතකොට වික්ෂුන් වහන්සේලා ඒ විදිහට තුන් සිවුර හා පාත්‍රපමක් රැගෙන යන උන්වහන්සේලාගේ බලාපොරොත්තුව බුදුන් වහන්සේ අදාළ ධර්ම මාර්ග අනුගමනය කරලා ඒ ලබාගත යුතු ඥාන මාර්ගඵල ආදී අධිගමයන් ලබා ගැනීමට අපේක්ෂාව. මම හිතනවා මේදී අපි තරමක් අවධානය කරන්න අවශ්‍ය වෙනවා මේ මහා සංඝරත්නය පිළිබඳව අප කවුරුත් දන්නා කියන මේ ಗುಣ සම්බන්ධයෙන් සංඝරත්නයේ ಗುಣ කියවෙන තැන සඳහන් වෙනවා ඔබ දන්නවා සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරුෂේගානි අට්ඨ පුරුෂ බුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අන්දලිකානේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සක ගුණ නවයක් ප්‍රකාශ වෙනවා මේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පවා දේශනා කරවදාල අපේ ත්‍රිපිටක ධර්මයේ නිතර සඳහන් වෙන සංගරත්න දාල ගුණාවයක්. එයින් අපි මුලින්ම කල්පනාවට ගත්තොත් සුපටිපන්න කියන නාමයෙන් මහා සංගරත්නය හඳුන්වන්නේ කුමන කවුණක් නිසාද කුමන ආකාරයෙන්ද? විශේෂයෙන් මේ සඳහන් වෙන විස්තර සඳහන් වෙන තැන්වල ප්‍රකාශ වෙනවා සුපටිපන්න සු කියන්නේ හොඳ හොඳ පිළිවෙතක් අනුගමනය කරන්න. යහපත් පිළිවෙතක් අනුගමනය කරන්න. නිවැරදි පිළිවෙතක් අනුගමනය නිසා සුපටිපන්න වශයෙන් හඳුන්වනවා. එතකොට අපි මෙහිදී සාකා බලන්න ඕනේ මිනිසුන් හෝ සත්‍යයන් හෝ පුද්ගලයන් හෝ කරන ක්‍රියාවන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් පින්නතුනේ හොඳ හා නරක වශයෙන්. අපි කරන ක්‍රියාවන් හොඳ ක්‍රියාවන් සහ නරක ක්‍රියාවන් වශයෙන් ධර්මානුකූලව ගත්තොත් යම් ක්‍රියාවක් ලෝභ, දෝෂ, මෝහ වලට ඇතුළත් වෙනවා නම් අකුසල ක්‍රියාවක් නරක ක්‍රියාවක් බරපත් වෙනවා. අලෝභ, අදෝෂ, මෝහ චේතනා මුල් කරගත්ත ක්‍රියාවන් කුසල ක්‍රියාව වශයෙන් සලකනු ලබනවා. විශේෂයෙන් ආර්ය මහා සංඝ හඳුන්වන තැන මේ සුපටිපන්න ගුණය කියන්නේ උන්වහන්සේලා අදිශීල අදිචිත්ත අධිපඥා සංඛ්‍යාත මනාව ප්‍රතිපදාවකට පිළිපන් නිසා හෝ ප්‍රතිපදාවක් අනුගමනය නිසා තමයි සුපටිපන්න කියලා කියන්නේ. එතකොට වැදගත් වචන තුනකින් විස්තර වෙනවා. මොනවද? අධිශීල, අධිචිත්ත, අධිපඥා කියන කාරණා තුන. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ගැන කල්පනා කරොත් උන්වහන්සේ අධිශීලයෙන් යුක්තයි. භික්ෂුන් වහන්සේලා කොටස් දෙකක් අපි දකිනවා ආධුනික භික්ෂුන් වහන්සේලා සාමණේර භික්ෂුන් වහන්සේලා වශයෙන් සාමණේර වියේ කාලයක් ගත කලෙන් පස්සේ සුසුකම් ලැබෙන භික්ෂුන් වහන්සේ වයස 20ක් පිරිච්ච අනෙක් සුසුකන්ති භික්ෂුන් වහන්සේට ප්‍රසම්පදා සීලය ලැබෙනවා. ඒ ප්‍රසම්පදා සීලෙ පිළිතුවන්නේ අනෙක් ශික්ෂාවන් වගේ එකින් එක කියලා නෙවෙයි ඥාති චතුත්ථ කියන විනය කර්මයෙන් පොහේගේදී මහා සංඝයා විසින් කෙවරක් කරනවා කියලා තමයි උපසම්පදාය පිළිටුවන්නේ. ඒ උපසම්පදාය පිළිටීම සමගම උන්වහන්සේ බුදුන් වහන්සේන් පනවදාල සිල් ශික්ෂා ප්‍රඥාප්තියෙන් ආරක්ෂා කිරීමට බැඳෙනවා. අපි කියනවා උන්වහන්සේ සීලයට සාමාන්‍යයෙන් ගම්බද කවුරුත් කතා කරන කෝටියක් සංවර සීලය කියලා. පින්නතුනේ කෝටියට වැඩි නවකෝටි සාහස්සානේ චත්තින් සාජපනා ප්‍රයජහන් දක්වලා තියෙන මේ කෝටි 9036 තවත් එහාට වූ ශික්ෂාපද සංඛ්‍යාවක් ඇතුළත් වෙනවා. ඒ සීලය ඉස්ලාම් උතුම් සීලයක් ඒකාන්තයෙන්ම ධ්‍යාන මාර්ගඵල ලබා ගැනීම නිව ශාස්ත්‍ර ග්‍රහණ උපකාර වන්නා වූ සීලයක්. ඒ උතුම් සීලය ලෝපවතින. අන්නේ අදි සීලයෙන් නැවති ප්‍රතිපදාය යුක්ත නිසා සුපටිපන්න නාමයෙන් මහා සංග්‍රහය හඳුන්වනවා. ඒ වගේම අදි සීල අදි චිත්ත දැන් මේ බණ භාවනා කරලා යෝගාවචරයක් හැටියට හිත দমনය කර ගැනීම චිත්ත দমনය කර ගැනීම තමයි අදහස් කරන්නේ. ඒ සඳහා රහත් භාවයෙන් පස්සේ උන්වහන්සේ සිට ලෝතර ස්තම්භයටපත් වෙනවා. මේ ලෝකෝත්තර චිත්තයටපත් වුවාම උන්වහන්සේ අනිචිත්ත කියන ඒ ලක්ෂණය යුක්ත වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් උන්වහන්සේ ධර්ම අවබෝධ කරගන්නවා. ඒ ධර්ම අවබෝධය තුළින් අධිප්‍රඥා කියන ඒ ගුණයටත් යුක්ත වෙනවා. ඒ අනුව බැලුවාම අපට පැහැදිලි අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන ඒ උසස් ගුණයන්ගෙන් යුක්ත වූ නිසා තමයි සුපටිපන්න නාමයෙන් හඳුන්වන්නේ. ඒ අනුව ගත්තාම රහතන් වහන්සේ සුපටිපන්නයි. රහතන් වහන්සේ වගේම අනිකුත් මාර්ගඵල සිටින සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන සතර මඟ සතර පරිපීඩින් යුක්ත වූ ඒ සියලුම ශ්‍රාවකයන් වහන්සේලාත් මේ සුපටිපන්න සංඛ්‍යාවට වැටෙනවා. ඒ වගේම රහත් බව නොලැබුවත් සෝවාන් ආදී මාර්ගඵල නොලැබුවත් ඒ සඳහා උත්සාහවන්ත වෙන ඒ සඳහා මඟට පිළිපන් වූ කල්යාණ පුත්තඥයන් හඳුන්වන භික්ෂුන් වහන්සේලාත් මේ සුපටිපන්න නාමයෙන් හඳුන්වනු ලබනවා. ඒ සුපටිපන්න මහා සංඝරත්නය ඒ අනුව සුන්දර වූ ප්‍රතිපත්තියක් පුරන නිසා සුපටිපන්න යහපත් වූ ප්‍රතිපත්තියක් උසා සුපටිපන්න ආමෙන් හඳුන් මේ ආදී වශයෙන් අපට මේ ගුණ නවය ගැන මේ දේශනා විස්තර කරන්නට අපි අවස්ථාව ලැබෙන්නේ නැහැ දෙවෙනි කාරණේ තමයි උදුපටිපන්න උදු කියන වචනයෙන් පැහැදිලි වෙනවා උදු කියන එක ඇදණෑ කියන අවංක කියන එක එතකොට නිවනට යන කෙලින් පාර කෙලින්ම උදු මාර්ගය තමයි ඒ මාර්ගයට පිළිපන් බවයි උජුපිටින් බය කියන්නේ. බුදුන් වහන්සේ ධම්මචක්කමක් සූත්‍ර දේශන සඳහන් කළා දේමේ වික්‍රේ අන්තා පබ්බදිති වසීවිතබ්බා. අන්ත දෙක සේවන කළ යුතුයි. මොනවද අන්ත දෙක? කාමසකල්ලිකානියෝගය හා අත්ත්‍යගමතානියෝගය. ඒ දෙක අතහැරලා ඒ දෙක වැරදි මාර්ග දෙකක් පැවිද්දා විසින් අනුගමන කුරු මාර්ගයක් බලක් බල උන්වදාලා මධ්‍යම ප්‍රතිපදා අනුගමනය කරන්න කියලා. අන්න මධ්‍යමා ප්‍රතිපදා. මධ්‍යම ප්‍රතිපදාන් විස්තර කළා බුදුන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ මාර්ගං අටයුතු ආරෂ්ඨාංග මාර්ගය තමයි කෙලින් ඉරිදු මාර්ගය වලට ඉරිදු මාර්ගය. ඒ අදක් නැහැ. නිවන හරහා ඒකාන්ත පමුණවන්නා වූ මේ ආසන් මාර්ගයට පිළිපන් නිසා මහා සංඝයා වහන්සේ උදුපටිපන්න වශයෙන් හඳුන්වලා ලබනවා. ඥාය ප්‍රතිපන්න වශයෙන් හඳුන්වන තුන්වෙනි කාරණේදී ඥාය කියලා නිවනට ඒ නිවන පිස තමයි ඒකාන්තයෙන්ම මේ අධිශීලතෙත් අධිප්‍රඥා කියන පිළිවෙත පුරන්නේ ඒ නිසා තෙවනුව ඥාය ප්‍රතිපන්න වශයෙන් හඳුන්වනවා. හතරවෙනි එක සාමීච ප්‍රතිපන්න සාමීච ප්‍රතිපන්න වශයෙන් හඳුන්වන්නේ මෛත්‍රී කරුණාදී සාමීචික සුදුසු ගුණධම් වර්ධනය කරන නිසා සාමීචික කියන්නේ අපි සාමාන්‍ය සමාජයේ වචනයක් තියෙන සතුරු සාමීචික. එයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ආවහම දක්වන ආගන්තුක වතාවක්. පැරණි සමාජේ නම් අපි දන්නවා බුදුන් වහන්සේ බුද්ධත්වපත් වෙලා වඩිනකොට බරණස් නුවරට පස්සගත අවසන් කල්පනා කළා මේ ආපහු වෙනවා අපි හම්බෙන්න පාර දෙන්නදී අපි මේ ආවහම සලකන්න ඕනේ නැහැ ඉස්සරහට යන්න ඕනේ නැහැ පාත්‍ර බාර ගන්න ඕනේ නැහැ පැන් දෙන්න ඕනේ නැහැ ආදී වශයෙන් කතා කළා. නමුත් බුදුන් වහන්සේ සමීපෙන්නකොට ඒ කතිකාව බිඳ වුණා එකලමක් ගිහිල්ලා පාත්‍රය අරගත්තා එක නමක් පාසේදුව පාපියදම් ආදි වශයෙන් ඒවතාවක් කළා. අන්න ඒ වාගේ කෙනෙක් වැඩිහිටියෙක් නම් විශේෂයෙන් එනකොට අසුනක වාඩිස් නම් ස්වාමින් වහන්සේ නමක් මගේ කෙනෙක් වෙන්නකොට අසුයෙන් නැගිටීම සාමිච්ච කර්මයක්. ඒ වගේම සුරෙද්දක් දාලා අසුනක් පැනීම සාමිච්ච කර්මයක්. සමහරට ගමන් වෙස් නිසා පවන් සැලීම ගැදයක් කරනවා නම් දැන් කලින් ෆෑන් වර්ග තියෙනවා. ඒ වගේ එකක් හරි. එහෙම නැත්නම් පැරණි කාලේ පාෂේ දීම් කරනවා. එහෙම නැත්නම් මූණ සෝදන්න ජලය ලබා දෙනවා. නවතින දෙනකෙන් නම් කාමරයක් බිල්ලට දෙනවා. මේ ආදී දේවල් තමයි සාමීචපන්. ඒ ඒ අන් ඒ සාමීචය කරන්නේ අර එන පුද්ගලයාගේ ආගන්තුකයා කෙරෙහි ඇත්තා වූ මෛත්‍රිය කරුණා මුල් කරගෙන. එතකොට මේ විසුන් වහන්සේලාට සාමීච ප්‍රතිපන්න කියන්නේ විසුන් වහන්සේලා ඒ විදිහට සාමීචයේ යුක්තයි කා සමගත් සුවද හිතවත් මෙත් වඩන කරුණාය යුක්ත පිරිසක් මහා සංඝරත්නය එහෙම උන්වහන්සේලාගේ ඒ ක්‍රියාපටිපාටි නිසා උන්වහන්සේලා මේ මෛත්‍රී කරුණාදී යුක්තව මේ අදි සීල අධ්‍යයන අධිපඥාවෙන් යුක්තව ප්‍රතිපදාවකින් නිසා සාමීච ප්‍රතිපන්න වශයෙන් හඳුනු ලබනවා. ඉතින් මේ විදිහට වික්ෂු මහා සංඝරත්නය තවත් ගුණ කීපයක් හඳුන්වනවා. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තරම් පුඤ්ඤක්කත්තම් ලෝකස් ආදී වශයෙන් ඒ ගුණ සහිත මහා සංඝරත්නය ඇත්ත වශයෙන්ම අපේ ශාසනයේ අද වැඩ ඉන්න මහා සංඝරත්නයත් ඒ සංඝ පරපුරේ වැඩ ඉන්න මහා සංඝරත්නය තෙමුන් වහන්සේලාට අපේ සදහවතුන් විසින් උන්වහන්සේලා අසුරෙන් මහත් පුණ්‍යස්කන්ධයක් උත්පත් කරගන්න පුළුවන් මේ ගුණ නවයෙන් කියවුණ අවසාන වශයෙන් අංජලි කරණීය කියලා ඒ කියන්නේ දෑත් සමතබා වන්දනාගේ සුසු කියන කාරණය ඒ විදිහට දොහොත් නගා වැඳීමෙන් මහත් කුසස්කන්ධයක් අත්පත් කරගන්න පුළුවන් බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම වඳින්නට තරම් අභිමුඛ නාවත් ඈත දැක්කත් අනේ අපේ හාමුදුරුවක් නේද කියලා උන්වහන්සේ බල්ල සිත පහදාගත්තොත් ඒකත් මහානි සංසලබා දෙන තත්ත්වයක්. එහෙම නොදැක්කත් නිකං වෙලාවක හරි එදිනදායක් හරි මහා සංග්‍රහණය සිහි කරනවා නම් උන්වහන්සේ ගුණසී කරනවා නම් ඒක මහත්ඵලදාය බව ආඛංකීය සූත්‍රය බුදුහාරෝ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම අපේ රටේ වැඩ සිටියේ මහා සංඝරත්නයෙන් බැලුවාම මිදු මහරහතන් වහන්සේ වැඩම කිරීමෙන් ආරම්භ වෙච්ච සම්බුදු ශාසනය මේ රටේ ක්‍රමක්‍රමයෙන් දිනුවටපත් වෙලා මහා සංඝයා වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලිකත්ව දරුවා පිළිවෙන් ආරම්භ කරලා ත්‍රිපිටක ධර්මය අනුකුත් භාෂා ශාස්ත්‍ර තමන් වහන්සේලා අධ්‍යයනය කළ අතර ගිහි ප්‍රජනතාවට ඒවා කියා දෙමින් එසේවයක් කළා. ඒ පිළිබඳව අපේ ඉතිහාස සඳහන් වෙනවා. මේ මහා සංඝයා වහන්සේ මුල් කාලේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය කටපාඩමින් ආරක්ෂා කළේ. ඒ මේ 80 ධර්මස්කන්ධය කොටස් වශයෙන් බෙදා දීලා එක එක ආචාර්ය પરම්පරාව විසින් කටපාඩමින් දරාගෙන ආවේ. අපි දන්නවා එක්තරා කාලයක අර <clears throat> හත් අවුරුද්දක් නිගයක් ඇති වුණා. අපේ හාමුදුරන් වහන්සේලා එනියන් කාලයේ සමහර හාමුදුරු රට අතහැරලා ගියා. සමහර හාමුදුරු වනගත වුණා කෙරේ කරකොල වන්දමින් ජීවිත රැකගැනීමෙන් වැලිගඩවලට හේතු වෙලා ඇඳීමෙන් ඒ කටපාඩම රැකගත්තා කියන එක දන්නවා බැමිටියා සහාය කියලා ඒකයි ඒ ඒ මලගම්බ රජතුමා යුද්ධයෙන් පරිදිලා සංඝ විලාස යුද්ධයේ සංවිධානු කාලේ අවුරුදු 12 දොස් අවුරුද්දක් වර්ෂාව ලැබුණේ නැහැ නිසා සියලු දේවල් විනාශ වෙලා ගියා. ඉතින් ඒ බඳු කාලයක පවා මේ ධර්මය ආරක්ෂා කළ අපේ මහා සංඝරත්නයෙන් පස්සේ තමයි මාතලේ අලු විහාරයේ ධර්මයේ ලියලා ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළේ අද දක්වාත් ඒ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා වෙන්නේ ඒ ආකාරයෙන් මුළු මහත් ලෝකයාගේම ගෞරවය පිරිනමනවා ශ්‍රී ලංකාවේ මහා සංඝ රත්නයේට ඒ ධර්මය ආරක්ෂා කිරීම පිළිබඳව ඒ වගේ අපේ මහා සංඝ රත්නය රජවරුන්ටත් ධර්මානුශාසනා කළා මේ රජවරුන්ට උපදෙස් දුන්න ජනතාවට අනුශාසනා කළා ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේලා අතර හිටියා ඊටාම නුවණති හාමුදුරන් වහන්සේලා සමහර අවස්ථාවල අධිකරණය ඒ දක්ෂ ආම්බ්‍රන් වහන්සේලා විශේෂයෙන් නම් සඳහන් වෙනවා අපේ ඉතිහාසයේ ගෝදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේ විශ්වයේ දක්ෂ කෙනෙක්. උන්වහන්සේගේ විශ්වයන් දැකලා රජතුමා විසින් භාතිය රජතුමා විසින් උන්වහන්සේ ඒ ආධිගම්නික ගෝදත්ත හාමුදුරුවෝ වහන්සේ අධිකරණ දුරේක අමාත්‍ය දුරේක පිටවල උන්වහන්සේට ඒ විශ්වය කරන්න ඒ කාර්යයන් උන්වහන්සේට පවරන්නට යෙදුණා. ඉතින් මේ ආදි වශයෙන් අතීතයේ අධිෂ්ඨී මහා සංඝරත්නයත් ඒ වගේ තමන් වහන්සේලාගේ දැනුම තමන් වහන්සේලාගේ ඥාන පරිපාකයෙන් ජනතාවට සේවයක් කළා. ඉතින් මහා සංඝයා වහන්සේගේ යුතුයකම මිතුන් වහන්සේලාට අයිති වෙන යම් දායක වැඩපිළිවෙලක් තියෙනවා. ඒ දිනචරියාවෙන් මම හඳුනනවා. දැන් අපි කුඩා කාලේ ඒ දිනචරියාව පාඩම් කරලා අපේ විහාරස්ථාන අපේ පිළිවෙම් වල ඒ දිනචරියාව අනුව තමයි සාමණේර භික්ෂුන් වහන්සේලා ශික්ෂණය කරන්නේ. ඒ දිනචරියාව අනුව ඉතා අලුයම අවදි වෙලා ඒ මළු පෙත්මන් අම්දලා ඒ කටපාඩම් කිරීම ආදී කරලා දවස ආරම්භ කරනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට නියමිත වෙලා තියෙනවා දවස තුල කරන කාර්යය මොනවාද කියන එක. ඒ අතර විශේෂ කරුණක් තමයි සවස් සරුවේ වතපිත් දේශනා කිරීම. ඒ වතපිත් තුලිනුත් නිසුන් වහන්සේලාගේ ශීලාදී ගුණ ධර්ම දිනු කරගන්න මහත් රුකුලක් ලැබෙනවා. ඒ වගේම වික්ෂුන් වහන්සේලා ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය තමයි පවත්වනවා. බුදුහාරොත් බදාලේ ගුරුවරයා පියෙක්කට සලකන්න ශිෂ්‍යයා පුත්‍රයෙක්ව සලකන්න කියලා අන්න ඒ විදිහට මනා ගුරු ගෝල සම්බන්ධතාවයක් ඇතුව කටයුතු කරනකොට අපේ ශාසනීය හාමුදුරන් වහන්සේලාට මේ පැවිද්ද කියන කාරණය බරක් වෙන්නේ එය පැවිදි සුවේ පබ්බජ්ජාසුකයේ තවත් අවස්ථාවක් කොට අපට පෙන්වන්න කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අවස්ථා ලැබිලා තියෙනවා පරෝපකාරය දෙන්න අනුන්ට සේවය කරන්න මොකද මිතුන් වහන්සේලා නිහි ජනතාව දෙනු ලබන සිව්පසයෙන් තමයි තමන්ගේ ජීවිතාව පවත්වනු ලබන්නේ සද්ධර්මාලංක සඳහන් වෙනවා මෙන්න මේ වගේ ගාථාවක් ගිහිනං උපකරුන්තානං නිච්ඡං ආමිෂ දානතු කරෝත ධම්ම දානේන තේසං පච්චුපකාරකං යනුවෙන් එයින් ප්‍රකාශ වෙන්නේ මේ පින්නතුන් නිරන්තරයෙන් ආංශ පූජාවෙන් නැත්නම් ආංශ දාණයෙන් ජීවර පින්න පාත්‍රේනාසන පූජා කිරීමෙන් වික්ෂුන් වහන්සේලාට උපකාර කරනවා මේ උපකාර කරන්නා වූ ගිහි පින්නතුන්ට පත්‍යපකාර කරන්න පත්‍යපකාර කරන විදිහකින් දක්වා තිබෙන්නේ ආමිෂ දාණය මේ ධර්ම දාණය දායකෝ දෙන්නේ ආමිෂ දාණය ප්‍රතිඋපකාරය වෙන්නේ ධර්ම දාණය. ඉතින් බණ දහම් කියා දීලා ඒගොල්ලෝ ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් වෙන් කරගෙන දාන ආදී සුත්‍රිත කර්මයන් පිළිටුවා දීම තමයි වික්ෂුන් වහන්සේලාට අයිති වෙන්නේ. ඉතින් මේ විදිහට කටු විසුන් වහන්සේලාට තමන්ට සිව්පසේ දෙන්නා වූ දායක පින්තුන් කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රතිඋපකාර වශයෙන් ධර්ම සංග්‍රහ කිරීමෙන් උන්වහන්සේලාට එක්තරා විදිහක සුවයක් ලැබෙනවා. පැවිසුවෙට එයත් අපිට අන්තර්ගත වෙනවා. සාමාන්‍යයෙන් සැපය හොයන අය සැපය හොයන්න උදව් කරගන්නේ ධනය. ධනය තියෙනවා තමයි සමාජ සතුටු වෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝ වදාලේ ලෞකික වූ ධනය නෙවෙයි ධනෙ වෙන්නේ. උන්වහන්සේ වදාලා ආර්ය ධනය කියලා වචනයක්. ඒ ආර්ය ධනය තමයි සද්ධා ධනං, සීල ධනං, හියෝත්ප්පියන් ධනං සුසදනං චාගෝච පඤ්ඤාමී සත්තමන් ධනං පෙන්නුම් කළා ශ්‍රද්ධාව එවැගේම සිල්වත්කම ධර්මඥානෙ පවට ලැජ්ජාව පවට බය එවැගේම ප්‍රඥාව මේ කාරණා තමයි සත්‍තාර දර්ශන සඳහන් කරන්නේ ඒ ධනයෙන් වටිනාකම තියෙන්නේ රුපියල් 7 හෝ රංගිදී මසුරන් හෝ කියන ධනය හොරා පුරන්න ගන්න පුළුවන් ගින්නෙන් වෙනස් වෙන්න පුළුවන් ගංගොතුලින් ගහගෙන යන්න පුළුවන් හොරා පුරන්න ගන්න පුළුවන් ඒ එක විදිහකට නැති වෙන්නේ නැති ධනය තමයි මේ ආර්ය ධනය ඒ ආර්ය ධනයෙන් ධනවත් වීම තමයි වික්ෂුන් වහන්සේලාට තියෙන වික්ෂුන් වහන්සේලා කවදාකවත් දුප්පතෙක් නන් නෙවෙයි සමහර විටක බැංකු පොත්වල සල්ලි නැති වුණත් වෙනම ජීවන සංජාස් කරන තිබුණත් මේ ශ්‍රද්ධාදී ගුණධර්ම ටික භික්ෂුන් වහන්සේ පිළිරණ උන්වහන්සේ දුප්පතෙක් නෙවෙයි උන්වහන්සේ ඒ ගුණයෙන් ආඩ්‍ය වූ පෝෂිතෙක් බවයි අපේ ධර්මයේ විස්තරලා තියෙන්නේ. ඒ නිසා මහා සංඝයා වහන්සේ නැත්නම් භික්ෂුන් වහන්සේලමක් අපි ගත්තාම උන්වහන්සේ ඒ ගත කරන ජීවිතය ඒ පැවිදි සුවයෙන් යුක්ත ජීවිතයක් හැටියට සැලකන්න පුළුවන්. මේ සීලය කියන එක මනක අපි ඩිංගක් කල්පනා කරොත් මේ සීලය ඇත්ත වශයෙන්ම සීල් දැකීම ලේසි කාර්යයක් නෙවෙයි. ගිහි ඔබට ඔබ රකින්න පංචශීලය ශිල්පද පහ ආරක්ෂා කිරීම ලේසිද කියන කල්පනා කරන බලන්න යම් කාලයක් සිල් රැක්කහම විකටම ගෙනියන්න බැරි නම් සිල් කඩ වෙනවා. නමුත් වික්ෂුන් වහන්සේලා තමන් ඒ සමාදන් වූ සීල් දෙකටම ආරක්ෂා කරනවා. ඒ සීල් ආරක්ෂා කිරීමේදී වික්ෂුන් වහන්සේලා අතරින් යම් කෙනෙක් අතර කිසියම් අඩුපාඩුවක් තිබුණත් බුදුරන් වහන්සේ වදාලා සිල්වත් ශ්‍රමණයා දුස්සීල ශ්‍රමණයා සිල්වත් ගිහියා දුස්සීල ගිහියා වශයෙන් පුද්ගලය වර්ග කළාම අර දුස්සීල වූ ශ්‍රමණයා උසස් කෙනෙක් හැටියට වදාළා. ඒ දුස්සීල වූ සලකන ශ්‍රමණයා වුණත් යම් විදියකින් බුදුන් වහන්සේ කෙරේ ගෞරව දක්වනවා නම් ධර්මයේ කෙරේ ගෞරව දක්වනවා නම් සංඝ රත්නයේ කෙරේ ගෞරව දක්වනවා නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේගේ ගෞරව දක්වනවා නම් තමා සමග එකට ඉන්න සබ්‍රහ්මචාරී භික්ෂුන් වහන්සේලා කෙරෙහි ගෞරව දක්වනවා නම් ඒ වගේම පෙළ අටුවා පරිහරණය කරමින් ධර්මයේ හදාරනවා ධර්මයේ දේශනා කරනවා නම් ඒ වගේම දුස්සීල වුණත් තමන්ගේ ආකල්ප සමන ආකල්ප නිරන්තර පවත්වනවා නම් ඒ වගේම විශේෂයෙන් කායද්්වාරේ වාග්ද්වාරේ කය වචන දෙක ආරක්ෂා කරගන්නවා නම් ඒ වගේම සිත රැකගන්න උත්සාහවන්ත වෙනවා නම් යම් විසින් මොනෝහෝ කුදු මහත් පාප කර්මයක් කරනවා නම් ඒදී එය අප්‍රකටව සැඟවි කරනවා නම් දීදුෂ්‍යයට වඩා මේ පරිදුෂ්‍යීලයා විශේෂ බුද්ධයකට බුදුහාමුදුරුවෝ දසගුණ සූත්‍රයේදී දක්වූ බව මිලින්ද ප්‍රශ්නය සඳහන් වෙනවා නාගසේන හාමුදුරුවෝ කරපු පිළිතුරු දීමක් හැටියට. ඉතින් මම මේ කාල සීමාවත් උත්සාහ කළා ඔබට ගිහියාට වඩා පැවිද්දා විඳින සුවය පැවිදි සුවය ශ්‍රේෂ්ඨයි බුදුහාම වදාලා ඉතින් මේ පැවිද්දා ලෝකයට ඉතාම යහපතක් සැලසෙනවා ප්‍රධාන වශයෙන් මා කලින් සඳහන් කළ විදිහට බුදුදහම රකගන්නේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් දේශනා කළ ධර්මය අසුරුහන් නොවි අර බෙමිත්‍යාසාය කාලෙත් ඒ අපට පැහැදිලි වෙන අවස්ථාවක් අදත් ධර්මයේ දේශනා කරන්නේ ධර්මයේ පවත්වන ධර්මයේ ආරක්ෂා කරන වික්ෂුන් ඒ නිසා ලෝක යහපත ඉතා විශාල බව ඔබ හැම කවුරුත් තේරුම් ගන්නවා ඇති. ඒ වගේම වික්ෂුන් වහන්සේලා ආශ්‍රය කිරීම ගිහි ඔබට ඉතා වටිනවා. සමනානන් දස්සනං ඒතම් මංගල මුත්තවං පන්සලට ගනවා නම් හාමුදුරන් වහන්සේ සාකච්ඡා කරනවා ධර්ම ප්‍රශ්න සදා ගන්නවා නම් ඔබට ඔබේ ධර්මඥ දිනු කර ගැනීම ඔබට සාධහපතක් සැලසෙනවා. ඒ වගේම ඔබ හාමුදුරන්ගේ ලබා ගන්නා වූ පංචශීලය ආදරයෙන් ආරක්ෂා කළොත් ඒත් ඔබට යහපතක් වෙනවා. ඒ වගේම හාමුදුරන් වහන්සේලාගේ ධර්මානුශාසනා අනුව ඔබ ලෝභකම් අතහැරලා දාන ආදී පින්කම් දෙනවා නම් ඒ ඔබට යහපතක් වෙනවා. ඉතින් මේ ආදී වශයෙන් ගිහි පින්නතුන් යහපත උදවලා ඒ කරන සේවයෙන් ගිහි සමාජය තුළ ධාර්මික භාවය පවට බය ඇති බව පින්නට ලැබෙන වාචිකදීමෙන් කරන්නා වූ සේවය භික්ෂුන් වහන්සේ ලැබෙන විශාල සේවාවක්. ඒ වගේම උන්වහන්සේගේ වෙන පැවිදි ජීවිතය උන්වහන්සේ කරනු ලබන ඒ පැවිදි ක්‍රියාදාමයන් මහානකමරක ගැනීම උන්වහන්සේ ධර්මයේ ඉගෙන ගැනීම ධර්මයේ හැදෑරීම ධර්මයේ ක්‍රියාදීම ධර්ම දරභාවය මේ ආදි වශයෙන් වික්ෂුන් වහන්සේ කෙනෙකුගෙන් විශාල යහපතක් වෙනවා. එවැනි යහපතක් ලබා දීමට හැකියාව ලැබෙන්නේ අර සම්බාධෝයන් ගරාවාසු වෙන සඳහන් වෙච්ච අනන්ත දුක්ඛම් කළ විදිහකින් ඉක්මලා අභෝකාසු පබ්බජ්ජව සඳහන් කළ අහස වගේ නිදහස් වූ මේ පැවිද්දට වෙලා බාහිර බන්ධන ඉවත් වෙලා නිදහස් භික්ෂුවක් වශයෙන් ගත කරන ජීවිතය සපවත් උන්වහන්සේට ඒ සැපේ තමයි මේ සැප දෙක අතුරින් ජී සැපයත් පැවිසි දෙක අතුරෙන් ඊටාම උත්කෘෂ්ඨ වූ එවගේ උසස් වූ සැපේ බුදුහාම වදාළ ඒකයි ඒතලග්ගම් වික්ඛවේ පබ්බජ්ජා සුඛං කියලා මේ දීපයි සැප දෙකෙන් උසස් සැපේ පැවිසැපේ කියලා මේ පැවිසැපේ ගැන කතා කරන විට වර්තමානයේ තවත් පණිවිඩයක් කියන්න හොඳ වෙලාවක් හිතෙනවා විශේෂයෙන් මේ යුගයේ වැඩිහිටි ජනගහනය වර්ධනය යුගයක් බොහෝ විට වැඩිහිටියන් අසරණ වෙච්ච යුගයක් දරුවන් දිනු වෙලා මහාටක වෙන් වෙලා විදේශගත වෙලා ඉන්න විට මාපියන් බොහොම අසරණත්වයටපත් වෙනවා මේ කරුණ දිහා බලනකොට අපට යෝජනාවක් වශයෙන් කියන්න පුළුවන්කම තියෙනවා මොකද්ද යෝජනාව ඔය වැඩිහිටියෝ බොහෝ විට තමන් දරුවන් හදලා වඩලා උගන්වලා තමන්ගේ දායද ලබා දී ඒත් දිනු කළා සමහරටක ජීවිතයේ සංධ්‍යාභාගයට වයින් නැවතවරක් මුළුබුරු මිනිබිරියන් වෙනුවෙන් වේස මාසයෙන් වෙලා තියෙනවා නරකයි කියනව නෙවෙයි නමුත් හැමදාම තමන් අනුන්ට යමක් කරලා තියෙනවා තමන් තමන්ට යමක් කරගත්තද තමන්ගේ සංසාර විමුක්තියක් කරගත්තද හිතලා බලනකොට ජීවිතයේ අවසන් කාලයේ හෝ වේවා කිසියම් ප්‍රතිපත්තියක් අනුගමන බොන්න හොඳයි. ඒකට gedara ඉඳගෙන ගිහි යන සමග ගැටෙමින් කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. ඉතාම හොඳ තේ තමයි නික්මීම. නික්මීම කියන්නේ ගිහි ජීවිතෙන් ඉවත් වෙලා පැවිද්ද ලබා ගැනීම. අද බොහෝ උච විහාරස්ථාන තියෙනවා භික්ෂුන් වහන්සේලා නැති ඒ නිසා භික්ෂු සමාජයේ අඩුවක් තියෙන කාලේ ඒ වැඩිහිටි පුද්ගලයන් තමන් ගිහි බයෙන් ඉවත් වෙලා පැවිදි ලබා ගන්නවා නම් පැවිදි ජීවිතයක් ගත කරනවා නම් තමන්ට හොඳ මානසික සන්තුෂ්ටියක් ලබා ගන්නත් ආධ්‍යාත්මික ජීවනක් සම්පාදනය කර ගන්නත් අවස්ථාව ලැබෙනවා ඇති පිරිමි පක්ෂයට භික්ෂු ජීවිත ගත කිරීමෙන් පැවිදි පක්ෂයටත් වර්තමානයේ භික්ෂුණී ශාසනය අපේ රටේ ව්‍යාප්ත වෙමින් යනවා භික්ෂුණියක් හෝ දසවිල් මාතා කෝ වශයෙන් ගත කරලා ඒ තමන්ගේ ජීවිතය දහමට කැප කරලා හොඳ සිල්වත් ජීවිතයක් ගත කරන්නට අවස්ථාව දා ගන්න පුළුවන්. එයින් අපට මේ ගිහි සැපයට වඩා උසස් වූ ගිහපට වඩා උතුම් වූ පැවිසි ලබා ගන්නට එක මාර්ගයක් වශයෙන් අපි සඳහන් කරන්න කැමැතියි. දීර්ඝ වශයෙන් මීට වඩා කාරණා කියන අවස්ථාව නෙවෙයි මා මගේ දේශනාවෙන් පැහැදිලි කරන්න උත්සාහ කළේ සැප දෙකක් තියෙනවා එකක් ගී සැපය අනිත් එක පැවිදි සැපය ගී සැපේ වඩා පැවිදි සැපේ උතුම් ගී සැපේ උතුම් වෙන්නේ නැත්තේ එය කාම සම්පත් භුක්ති ජීවන සඳහා මුල් කරගත්ත ඒ වගේ ලෝභ දෝෂ මෝහයන්ගෙන් ඇලිඩලි වාසය කරන ජීවිතයක් නමුත් මේ ගිහි බව අතහැරලා ගිහි කෙදර අතහැරලා ගිහි කම් කටුව අතහැරලා අබිනිෂ්ක්‍මණයක් වශයෙන් පැවිද්ද ලැබලා සසර දුකින් ඈතර වීමේ චේතනා මුල් කරගෙන සබ්බ දුක්ඛ නිස්සර නිබ්බාන සත්‍ය කරණත්තා යන විදිහට ඒ පැවිදි පැවිද්ද ලබාගෙන ගතකන පැවිදි ජීවිත උත්තරීතර සැපේවන්නේ ඒ පැවිද්දෙක් වුණාම තමන්ගේ ආධ්‍යාත්මික උත්තර කරතුන වගේම තමන් සිව්පරේ දෙන දායක කාරකාදීන්ටත් ධර්ම දේශනා කිරීම ආදීන් ඒ හරි මග ඉදීමෙන් සමාජයට විශාල යහපතක් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට බැලුවාම පැවිද්දාගේ ඒ පැවිදි ජීවිතය ගිහි ජීවිතයට වඩා උසස් ජීවිතයක් වෙනවා. පැවිද්දා විඳින සැපය නිර්ාමයේ සැපයක් වෙනවා. ඒ සැප උතුම් ඒ ඒ නිර්ාමයේ සැපය තුන් පැවිද්දාගේ පැවිද්ද සාක්ෂාත් කර ගැනීමෙන් බුදුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් ලබාගත හැක්කා වූ සසර දුක් කෙලවර කරබන අමා මහ ලබා ගන්නට අපි කවුරුත් උත්සාහවන්ත වෙමු කවුරුත් සාක්ෂාත් කල්පනා කරගන්න. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් වූ පුදු සම්භාග ධර්මයන් කරණු කොටගෙන ඔබ හැමත දේව මානුෂ ගාදී සම්පත් කෙලවර අමා මහ නිමංසෙම සාසාක් දේවයිෂ්ඨා චිත්ත ප්‍රීති යුක්තෝ පින් අනුමෝදන් විය යුතුය අභිවාදන සිහිරිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු සාදු සාදු සාදු සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කිර්ලපන ශ්‍රී පූර්වාරාමය නාරහම්පිට ශ්‍රී අභයාරාමයේ ඇතුළු විහාරගණේ අධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය ලේකාධිකාරී උපාධ්‍යාය පූජනීය පද්දේරිය ශ්‍රී විමල ඥානාභිධාන කොළඹ නව කෝරළේ හා නව තොටුමුණේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නමක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබ